නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස අපි මේ මොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අන් අයගේ පෙළඹවීම නිසා ඇතිවෙන द्वේෂය එහෙම නැත්නම් කෙලෙස් ධර්මයන් අද්වේෂයේ බවට නිකලෙස් බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණාව මේ කාරණාව තපස් ජීවිතයට පමණක් නෙමෙයි සියලුම ලෝක සත්වයාගේ ජීවිතවලට වැදගත් කාරණාවක් යයි අපි සිතනවා මේක චිත්තානුපස්සනාවට සම්බන්ධ කාරණාවක් ද්වේෂය අටගන්න පටවි මට්ටමේ කාරණා ආපෝ මට්ටමේ කාරණා වායෝ මට්ටමේ කාරණා කියලා අනන්ත කාරණා තිබුණත් සමහර කාරණා තියෙනවා ඒක කෙලින්ම සිතට සම්බන්ධයි චිත්තානුපස්සනාවට සම්බන්ධයි ඒ වගේ අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණ කෙලෙස් නිර්මාණය වෙන චිත්තානුපස්සනාවේ කාරණාවක් තමයි අද අපේ මාතෘකාව උනේ අන් අයගේ පෙළඹවීම නිසා අපි තුල අටගන්න द्वේෂය එහෙම නැත්නම් කෙලෙස් ධර්මයන් නිකලෙස් බවට, අද්වේෂයේ බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණාව. අපි ජීවත් වෙන මේ පුතුජන ලෝකයේ තුල අනන්ත අප්‍රමාණ ඇලීම් ගැටීම් තියෙනවා. හේතුව නාමයක් රූපයක් ඇදෙන්නේ ඇලීම් ගැටීම් තුලින්. ලෝකය පවතින්නේ බොරුවක් තුලින්. අපි හිතාගෙන ඉන්නවා ලෝකයේ ගොඩාක් දේවල් තියෙනවා, ගොඩාක් දේවල් වෙනවයි කියලා. හැබැයි ඒ වෙනවයි කියන කාරණා වෙන්නෙත් නැහැ, තියෙනවයි කියන කාරණා ඇත්තෙත් නැහැ. මේක සෑම තථාගතයන් වහන්සේ නමක්ම දේශනා කරනවා. සබ්බේ සංස්කාරා අනිච්චා කියලා. පුද්ගලයේ සත්‍යයක් නැති ලෝකයා පවතින්නේ. නමුත් අපට සාපේක්ෂව අනන්ත අප්‍රමාණ පුද්ගලයේ සත්‍යය ඉන්නවා. මේ හැමතැනම තියෙන්නේ සතරමා භූතයාගේ අණුවල ඒකරාශි වීමකින් නිර්මාණය වෙච්ච නිර්මාණයක් පමණයි. හැබැයි මේ නිර්මාණය සත්‍යයි කියලා මුලා වෙලා අපි ඒවා ඒකරාශි කරගන්න, අයිති කරගන්න අනන්ත අප්‍රමාණ වේසෙනවා. මෙන්න මේ නිවැරදි අවබෝධයට පත් කරන්න තමයි සියලු බුදුවරු සම්මා සම්බුද්ධ ඥාණයෙන් අනන්ත අප්‍රමාණ සූත්‍ර විනය දේශනා කරමින් වෙසෙන්නේ. එහෙනම් අදත් අපි නිවැරදි අවබෝධයට පත් වෙන ඒ සම්දිස්ථානෙට පැමිණලා සිටිනවා. මොකද්ද? අපි අනිත් අයගේ ඒ මානසික පෙළඹවීම තුළින් අනිත් අයගේ පෙළඹවීම වලට අපි ගොදුරු නොවන මානසිකත්වය ඒ ආර්ය සම්මා දිට්ඨිය අපි තුළ ඇති කරගන්න ඒ මානසිකත්වය තමයි අද අපි පැමිණලා තියෙන ඒ සම්දිස්ථානය. අපි දන්නවා අපි දෛනික ජීවිතය තුළ අපි ජීවත් වෙන පරිසරය තුළ අනන්ත අප්‍රමාණ අපි දකින දේවල් තුලින් අපි කැළඹෙනවා. හැමදාම අපි කකුල් පිය දාන පාපිස්සක් තියනවා නම් ඒ පාපිස්ස කවුරු කෙනෙක් අරන් කැලෑවට විසිකලා නම් අපි පාත්‍රේ පැත්තකින් තියලා පිණ්ඩපාතේ වළඳන්නේ ඉතින්ලා අපි ඒ පාපිස විසි කරපු කෙනාව නෙමෙයිද අපි වළඳන්න හදන්නේ. එයා කැපකරු දායක මාත්‍යා නම් එයාට සේනාසනෙන් යන්න සිද්ධ වෙනවා. සාමණේර ස්වාමින්වහන්සේ නමක් නම් එයාට දසසිල් ගන්න සිද්ධ වෙනවා. උපසම්පදා ස්වාමින්වහන්සේ නමක් නම් එක්කෝ අපි යනවා නැත්නම් උන්වහන්සේ පන්නනවා. එහෙනම් අපි අනිත් අයගේ සියලුම පෙළඹවීම් වලට ගොදුරු වෙන තාම දුර්වල චරිතයක්. අනිත් අයගේ මානසිකත්වයෙන් ඕනතරම් පාරදිය ඇකි අපි දුර්වල චරිතයක් කියන එක අපි තාම තේරුම් ගත්තේ නැහැ. සමහර අවස්ථා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා වෙලා කියනවා අසවලා මේ වගේ කෙනෙක් අසවලා භාවනා කරන්නේ නැති කෙනෙක් අසවලා විකාලේ රකින්න නැති කෙනෙක් අසවලා ජාත රූප පාවිච්චි කරන කෙනෙක් කියලා වැරදි දෙයක් අපේ ඔළුවට දැම්මාම ඇත්තටම අපි ආ වෙලාවේ කණේක දැක්කෙත් නැහැ උන්වහන්සේලා සල්ලි පරිභෝජනය කරන එක අපේ දෑසින් අපි දැක්කේ නෑ. කිසිම දෙයක් අපිට ස්පර්ශ වෙලා නෑ. නමුත් තව කෙනෙක් කිව්වයි කියන ඒ මානසිකත්වයෙන් අපි ඒක සම්පූර්ණ gediya පිටින් පිළි අරගෙන අර භික්ෂුව දුස්සීලයි දුස්සීලයි කියලා හැමතැනම කිය කිය ඇවිදින්නේ නැද්ද? බැරි වෙලාවත් අපව සංඝාදිශේෂයකට අපිව කැඳවලා ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේලා ආනවා ඔබ වහන්සේ මේ භික්ෂුව දුස්සීලයි කියලා අසවලාට කියලා තිනවා අසවලාට කියලා තිනවා අසුවලා ඉදිරියේ ප්‍රකාශයකත් කරලා තියෙනවා. දුස්සීලභාවය දැක්කද කියලා ඇහුවාම දැන් අපිට දෙන්න තියෙන උත්තරේ තමයි අනේ ස්වාමිනී මම දැක්කේ නෑ. ඔබ වහන්සේ දන්නවද? අනේ ස්වාමිනී මම දන්නේ නෑ අසුවලා මට කිව්වා. අසුවලා දැකලා තියෙනවායි කියලා මට කිව්වා. එහෙනම් අපි යම් කිසි කෙනෙක් අපට කියන තොරතුරු වලට අනුව අපි කැළඹෙන්නේ නැද්ද? ගැටෙන්නේ නැද්ද? ඒ නිසා द्वේෂය හටගන්නේ නැද්ද? එහෙනම් මේ වගේ දුර්වලකම් අපේ ජීවිතයේ මේ වෙනකොට තියෙනවා හේතුව අපි rahat වෙලා නැහැ. එහෙනම් අපේ පවතින අපගේ සම්ප්‍රදායට අනුව අනන්ත අප්‍රමාණ දේවල් අපි අනිත් අයගෙන් අහලා දැනගන්නවා. හැබැයි මේ සම්ප්‍රදායට අනුව දන්නේ නැති දේ දැනගන්න එක වටිනවා. නොදන්න දේ දන්න අයගෙන් ආගන්න එක වටිනවා. හැබැයි ඒ ආගන්න එක තේ තුලින් අපිට කෙලෙස් ඇති නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. නොදන්න දේ දැනගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒ දැනගැනීම තුළින් පටිගයක්, द्वේෂයක්, දෘෂ්ටියක් අට නොගන්නට වග බලා ගන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි ආගත්ත දේවල්, දැනගත්ත දේවල් අපට දෘෂ්ටි වෙලා නැද්ද? අපට ඉස්කෝලේ අධ්‍යාපනයේ දුන්නේ දැනුම වැඩි කරන්න, සමාජයේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඒ මූලික අවශ්‍යතාවන් සපුරා ගන්න ඒ අවශ්‍ය ආදායම උපයා ගන්න අපට දැනුම දුන්නේ ඒ දැනුමට දැන් අපි මුලා වෙලා නැද්ද නමට පිටිපස්සෙන් තියෙන අකුරු දෙකට අපි මුලා වෙලා නැද්ද? අකුරු හතරක් තියෙන කෙනා අර දෙකට වඩා මුලා වෙලා නැද්ද? අකුරු හතක් තියෙන කෙනා අර දෙකට වඩා මුලා වෙලා නැද්ද? එහෙනම් අපේ නමට පිටිපස්සෙන් උපාදිය උපාදිය වැඩි වෙනකොට අන්න එයාගේ මාන්නයත් ක්‍රමානුකූලව වැඩි වෙලා යනවා. එයාගේ නම කියනකොට පැය භාගයක් විතර යනවා අර ඇතම්ම ගානක් දිග පට්ටන් ටික ඔක්කොම කියන්න එපා. නිලතල බලතල තානාන්තර ඒ පදකම් සේරම කියන්න එපාය. බැරි වෙලාවක් ඒ ඒ කියන ඒ උත්තමයාට සර්පය කෑවා නම් අපි එයාගෙන් තනතුරු තානාන්තර නිලතල ඔක්කොම කියලා අසවල් ගම්මානයේ අසවලා අසවල් උපාධියේ සම්මානලාභියා අසවල් රාජ්‍ය සම්මානලාභියා අසවල් උපාධි වලින් අසවල් තිලිනේට සම්මානලාභියා කියලා සේරම පට්ටම් පදකම් ටික කියලා මෙන්න ආවලා කියන මේ මිනිහයාට දැන් විනාඩි 5කට කලින් සර්පෙක් ආවයි කියනකොට බේරගන්න තියෙන අවස්ථාව ගියා ඇයි සර්පේ කෑවාම අපට බේර ගන්න පුළුවන් විනාඩියෙන් දෙකෙන් දැනගත්තාම නම කියන්න පැය භාගයක් යනවා නම් ඒ මිනිස්සයා කවදාවත් බේරන්න බැරි වෙනවනේ. එහෙනම් අපේ නිලතල බලතල නිසා අද අනන්ත අප්‍රමාණ දෘෂ්ටි ඇති වෙලා නැද්ද? කෙලෙස් ඇති වෙලා නැද්ද? අනිත් අය අපට දෙන ගෞරවය නිසා අපට කෙලෙස් ඇති වෙලා නැද්ද? ඒක අනිත් අයගෙන් ඇති වෙන බලපෑමක් නේද? අනිත් අය දෙන නිලතල බලතල වලට අපට දෘෂ්ටි ඇති වෙලා නැද්ද? කෙලෙස් ඇති වෙලා නැද්ද? ඒ නිසා මාන්නේ දෙගුණයක් වෙලා නැද්ද? ඊතුවක්කාරකම් උඩඟුකම් මේ වෙනකොටත් අපි තුල වැඩි වෙලා නැද්ද? අන්න අයගේ බලපෑම් නිසා අපි තුල කෙලෙස් අට ගන්නවා, පටිගි අට ගන්නවා. මෙන්න මේ දුර්වලකම් අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. පුතුජන අයගේ පෞල් ජීවිත කඩන්න මහා ලොකු විශාල ඒවා ඕනේ න්‍යාස්තිකායිදම කොටද? ගිහිල්ලා කියන්න තින්නේ ඔයාගේ භාර්යාව අන්න අසවලත් එක්ක සම්බන්ධයක් තියනයි කියලා පොඩි විස බීජයක් ඔලුවට දැම්මාම මේ මිනිස්සයා එදා ඉඳලා යුද්ධ පටන් ගන්නවා gedara. ගෙදර ගිය ගමන්ම ලිප තියෙන අකුස්සියේ ගේ මිදුල එක පාටම ලිපක් මොලවනෝයි මනුස්සයා. ගෙදර මිදුල ඉඳලාම පටන් ගන්න. ඇයි? සෙරප්පුව සාමාන්‍ය විතර ගලවන මනුස්සයා ගලවලා විසි කරනවා. එකක් තියෙන උතුරු දිශාවේ අනිත් එක තියෙන දකුණු දිශාවේ. මිදුල ඉඳලාම පටන් ගන්නවා. ශාලාවේ ලිපක් මොලවනවා. නිදන ශාලාවේ ලිපක් මොලවනවා, වැසිකිළියෙත් ලිපක් මොලවනවා. හැමදාම වැසිකිළියට ගිහලා විනාඩි 5න් එනවා. අද එන්නේ නැහැ. ඇයි? ඒ මිනිසුන්ට වැසිකිළිය යන්න බැරුව පාර දිගේ අසුචි යන්න එපාය. බැරි ගෑන්න එපාය. ඒක තුලිනුත් පලි ගැනීමක් කරන්නේ. අර මිනිස්සු තට්ටු කරනවා අපට අපාසෙ ඉන්න, ටක් ගාලෙන්න. එතකොට මේ මිනිස්සු පොතක් බලන්න පටන් ගන්නවා වැසිකිළිය ඇතුළ. ඇයි? අර මිනිසුන්ට රිදවන්න දැන් හැම තැනම උප්පරවැටි හදනවා. එහෙනම් අපි අනිත් අයගේ පෙළඹවීම් වලට ගොදුරු වෙන දුර්වල චරිතයන් අපි දැක්කේ නෑ අපට පරචිත්තේ නෑ අපට හොයාගන්න නිවැරදි දේ දැනගන්න ඒත් එක එක්කෙනා කියන දේවල් වලට කම්පා වෙන්නේ නැද්ද කැළඹෙන්නේ නැද්ද සමහර වැඩිහිටි ස්වාමින්වහන්සේලා ඉන්නවා බොහොම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේලාගේ ಗುಣ සෑම සේනාසනයකම කතනය කරනවා. අසවල් ස්වාමින්වහන්සේ මේ වගේ කෙනෙක් අසවල් ස්වාමින්වහන්සේ මේ වගේ කෙනෙක් කියලා ಗುಣකතන කරනවා අනන්ත අප්‍රමාණ. ඒ වගේ ಗುಣකතන කරන ස්වාමින්වහන්සේ නමක් ළඟට ගිහිල්ලා උන්වහන්සේ දිහා බලාගෙන විනාඩි 15ක් විතර එක දිගට ඉනා වෙලා ඉන්න බලමුකෝ අපේ පණුදත් ගලවන්න ඕන උන්වහන්සේ ගලවලා දෙනවා කිසිම වියදමක් නැතුව ඉරිවැටෙන්න බේත් විය විදින්න ඕනේ නැහැ. උන්වහන්සේක පාසයෙන් ගලවලා දෙනවා. එතකොට තමයි අපට තේරෙන්නේ උන්වහන්සේ අනිත් අයගේ බලපෑම් වලට මොනතරම් ගොදුරු වෙන දුර්වල මනසක්ද තිබිලා තියෙන්නේ කියලා. මිනිස්සු ඇවිදිනකොට අපට තරහා යනවා මිනිස්සු කතා කරනකොට අපට තරහා යනවා මිනිස්සු කියන අදහස් වලට අපට තරහා යනවා මිනිස්සු අඳින ඇඳුම් වලට අපට තරහා යනවා මිනිස්සු කන කෑම වලට තරහා යනවා කන පිළිවෙලට තරහා යනවා නිදා ගන්න ක්‍රමයට තරහා යනවා එහෙනම් අනිත් අයගේ බලපෑම් වලට අපි තාම ගොදුරු වෙනවනේ. අනිත් අයට පාසුවෙන් බලපෑම් ඇති කරන්න පුළුවන් අපේ දුර්වල චරිතයක් නේ. එහෙනම් මේ තරම් දුර්වල චරිතයක් කොහොමද සෝවාන් වෙන්නේ සකු르දාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ සසර දුකෙන් එතර වෙන්නේ මේක ටිකක් අපි ඉතලා බලන්නට අවශ්‍යයි නේද සම්මා දිට්ඨියටපත් වෙන්න හදනවා මායя පරාජය කරන්න හදනවා අර පාර යන මිනිස්යාගේ නිකන් ඇවිදගෙන යන මිනිස්යා දකින්න කොටත් කැළඹෙනවා නම් මේ තරම් කෙලෙස් වලට ගොදුරු වෙනවා නම් මෙච්චර දුර්වල නම් අර සද්දන්ත මායя පරාජය කරනවක වීලු එකක් වගේ නෙමෙයිද මේ ලෝකයේ තියෙන ලොකුම වීලුව තමයි මායя පරාජය කරගන්න දක්ෂකම කරන ඒ වීරිය කරන හයට ටිකක් ගිලා බැලුවාම hina වුණාම කතා කරාම දාන ටිකක් උන්වහන්සේට අඩුවෙන් දුන්නාම දැන් උන්වහන්සේ කැළඹිලා උන්වහන්සේට තරහා ගිහිල්ලා එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අන් අයගේ බලපෑම් වලට අපි පටිගිය ඇති කරගත්තා. ඒ පටිගිය ස්පර්ශය නිසා අනන්ත අප්‍රමාණ කෙලෙස් මේ වෙනකොටත් අපිට ඉමි වෙලා ඒ කෙලෙස් වලට අනුව අනන්ත අප්‍රමාණ උප්පත්ති දැන් උරුම වෙලා නේද? අපි ඉතාලින් ඉන්නවා මේ භවයේ අපේ ඉපදීම නවත්තනවායි කියලා. ඇත්තට මේ අදහස වටිනවා. ඒ ප්‍රාර්ථනාව ශ්‍රේෂ්ඨයි. හැබැයි ඉපදීම නවත්තන්න මගෙන් වැඩ කෙරෙනවද කියලා බැලුවාම බුදවරු කම්පාවටපත් වෙනවා. එහෙම ලකුණක් නම් පේන තෙක් මානෙක නෑ. ඉපදීම නවත්තන්න නිවන් දකින්න තමයි හැමෝම සාදු කියන්නේ ප්‍රාර්ථනා කරන්නේ සිල් සමාදන් වෙන්නේ තපස් ජීවිතවලට පැමිණිලා ඒ මානදම් පුරන්නේ හැබැයි ඒ නිවීමට අවශ්‍ය කටයුතු වෙනවද කියලා බැලුවාම කිසිම කටයුත්තක් නැහැ ඔක්කොම තින්නේ ඇවිලෙන කටයුතු අත්තරින්න ඕනේ නිවෙන්න හැම දෙයක්ම අල්ලා ගන්නවා නම් දැන් තියෙන්නේ ඇවිලෙන කටයුත්තක් නෙමෙයිද නොඇලී ඉන්න යෝනේ දායකයෝ නඩත්තු කරනවා ඇලිලා දායකයෝ උරතල් කරනවා දායකයෝ ආවි නැත්තම් සාංකාවක් ඇදෙනවා දැන් එයා යන්නේ පැවැත්මට නෙමෙයිද සසරෙන් එතර වෙන්නටයි පැමිණියේ. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ ස්ථීර පදිංචිකරුවෙක් වෙලා සසරේ නතර වෙන එක අනන්ත අප්‍රමාණ මේ වගේ බලපෑම් අපට තියෙනවා. නිකම්ම නිකන් ඇවිද ඇවිද ඉන්නවා කිසිම නැහැ කිසිම පිළිවෙලක් නැහැ. ඒ මිනිස්සයා අඬගාගෙන ඇවිල්ලා දායක සභාවේ සභාපති කරගත්ත ගමන් පහුවෙනිදා ඉඳලා මේ මිනිස්සයාට මොකද්ද එකක් වෙලා අර නැති හන් දෙකක් ඇවිල්ලා නැති ඒ සිංහනාදයක් ඇවිල්ලා නැති පෞරුසත්වයක් ඇවිල්ලා අර නිකන් ඉන්න මිනිස්සු තලනවා පෙලනවා නීති රීති දානවා සාංගික හරමුදල පාලනය කරනවා සාංගික දේපලවල් පාලනය කරනවා ස්වාමින්වහන්සේලාට උපස්ථාන කරනවා සාමණේර අය තලනවා පෙලනවා එයාට ඕනෑ විදියටයි ශාසනය වැඩ වෙන්න ඕනේ ගෞතම බුදුහාඳුරෝ වැඩ හිටියක් දැන් බුදුහාඳුරෝත් එයාගෙන් ආලා වැඩ කරන්න ඕනේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැද්ද එහෙනම් අපට ලැබෙන නිලතල බලතල අන් අයගේ බලපෑම් ඒ බලපෑම් වලට අපිට මෝහය ඇති වෙනවා මාන්නය ඇති වෙනවා උඩඟුකම ඇති වෙනවා ආහංකාරය ඇති වෙනවා හිතුවක්කාරකම ඇති වෙනවා නැටි වටිනාකමක් ලැබිලා අපි උම්මත්තකය වෙනවා මේ දුර්වලකම් දැන්වත් අපිට තේරුම් ගන්න බැරි වුණානේ උපාධියක් ලැබෙනකොට සාමාන්‍ය අයට වඩා අපේ ගෞරවයටපත් වෙලා නැද්ද? අනිත් අය හෙලා දකින මානසිකත්වයක් ඇති වෙලා නැද්ද? සාමාන්‍ය භික්ෂුවක් වෙලා ඉන්නකොට විහාරාධිපතිකම දුන්න ගමම උන්වහන්සේට මා විශාල ගැඹිරත්වයක් ඇවිල්ලා අර තිබිච්ච මාන්නය වැඩි වෙලා නැද්ද? උඩඟුකම වැඩි වෙලා නැද්ද? අනිත් අයට වඩා ඉතුවක්කාරකම මමයි ලොක්කා මට ඕන විදිහට වෙන්න ඕනේ කිසිම කෙනෙකුට ඕන විදිහට වෙන්නේ නැහැ මට අවශ්‍ය දේ කෙරෙන්න ඕනේ කියන ඒ උම්මත්තක ස්වභාවය දැන් ඇති වෙලා නැද්ද? නැද්ද? අනිත් අය අපට පුළුවන් අනිත් අයට අපේ ඕන තරම් ಗುಣධර්ම නැති කරන්න විනාශ කරන්න ඇවිල්ලා අපාස කෙරුවාට පස්සේ එකපාරටම අපිට තරහා ගිලා දබර වෙන්නේ නැද්ද එහෙනම් අනිත් අයගේ බලපෑම් වලට තාම අපි ගොදුරු වෙනවා අපි දුර්වලයි අපේ චරිතවල අනන්ත අප්‍රමාණ ගැටලු තියෙනවා. තාම නිවැරදි කරලා නැහැ. සංසාරයේ අනන්ත අප්‍රමාණ ඉපදිලා මොනතරම් මේ අඩුපාඩු හදාගන්න වේසුණත් අපි මේ අඩුපාඩු හදාගෙන නැහැ. හදාගන්න බැරි තරම් මේවා ශක්තිමත් කරලා සමහර ගීපින්වතුන් ඉන්නවා බොහොම ශ්‍රේෂ්ඨයි. හරිම පරිපාලනයි. එයා හොඳට කළමනාකරණය කරලා හොඳට රස්සාව කරලා හොඳට අම්බ කරලා බොහොම ලස්සනට පිළිවෙලට ජීවත් වෙනවා. හැබැයි එයා භාර්යාවගේ කතන්දර අහලා තමන්ගේ අම්මා තාත්තා වැඩිහිටි නිවාසෙට දාන්නේ නැද්ද? භාර්යාව කියන දේවල් gediya පිටින් පිළි අරගෙන දෙමව්පියන්ගේ කන පුපුරන්න ගහලා නැද්ද? සමහර දෙමව්පියෝ දරුවන්ගෙන් ගුටි කාලා තියෙනවා. අනන්ත අප්‍රමාණ ගහපු දරුවන්ගෙන් ආලා බැලුවාම ඒගොල්ලෝ කියන්නේ මගේ භාර්යාවට විවේකයෙන් ඉන්න දෙන්නේ භාර්යාවට කරදර කරනවා, හිංසා කරනවා. එහෙනම් මේ ප්‍රශ්න නිසා තමයි අපි පාර දුන්නේ. එහෙනම් ඒ අයගේ නිදාසට කාරණාව භාර්යාව කියපු දෙයට අනුව ක්‍රියාත්මක වුණා. හැබැයි දන්නේ නැහැ. භාර්යාව කියන දේ ආලා අම්මට ගැව්වාම භාර්යාවත් කවදාරි දවසක අම්මා කෙනෙක් එනවනේ. එයාගේ දරුවත් එයාට ගානවා. හේතුව අර අම්මත් අම්මා වුණාට පස්සේ නම් ගුටි කෑවේ. මෙයාත් අම්මා වුණා දවසක අර කර්මය පරිසම් දෙනවා. ඒකාන්ත වශයෙන්ම දරුවෙක් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අත ඉස්සුවා නම් එයා කවදාරි පියෙක් කෙනෙකුට මවක් කෙනෙකුට අනිවාර්යයෙන්ම ඒ ditta dhamma වේදනීය කර්මයට අනුව දෙගුණයක් එයාට ගුටි කන්න සිද්ධ වෙනවා අපි අහලා තියෙන මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කර්මය පරිසම් දීපු යටි තමන්ගේ දෙමව්පියන්ට පාර දීලා සංසාරයෙන් බේරෙන්න හම්බුණාද? කොච්චර ශ්‍රේෂ්ඨ වෙලා ಗುಣධර්ම වඩලා තථාගතයන් වහන්සේගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකෙක් වෙලා 이르දි වලින් අග්‍ර වෙලා ඒතේ කර්මය වෙනස් කරගන්න බෑ මොනතරම් 이르දි තිබුණත් සක්‍ර දේවේන්ද්‍රයාගේ මාලිගාව මාපටැඟිල්ලෙන් පා ගන්න පුළුවන් වුණත් අත දිගාරින සෙනෙට මේ විශ්වයේ වටේ ගිල්ලෙන්න පුළුවන්කම තිබුණත් අර කර්මය නවත්තන්න කිසිම 이르දියක් පාන්න බෑ ඒක ඒකාන්ත වශයෙන්ම වන්දිය දිය යුතුයි තමන් මේ ලෝකේ මොන අවබෝධයෙන් ප්‍රඥාවෙන් හිටියත් දෙමව්පියෝ පිළිබඳ කර්මය, ශාසනය පිළිබඳව කර්මය, සංඝය පිළිබඳ කර්මය, බුදුහාඳුරෝ පිළිබඳ කර්මය ඒකාන්ත වශයෙන්ම ගෙවන්නට ඕනේ. ඒකෙන් නිදාස් මේ ලෝකේ කිසිම ක්‍රමයක් නැහැ. එහෙනම් අපි අනන්ත අප්‍රමාණ මේ ලෝකේ එක එක්කෙනාගේ කතන්දර ආලා කියමන් ආලා ඒවට අනුව අපි උම්මත්තකේ වුණා ඒ අනිත් අයගේ බලපෑම් වලට අනුව අපි යම් යම් කෙලෙස් කටයුතු කළා නම් වැරදි කළා නම් දැන් අපි ඒවා නිවැරදි කරගන්නට ඕනේ වෙච්ච දේවල් වුණා මේ දක්වා වැරදි වුණා කමන්නෑ ඒවට අපි වන්දිය ගෙවනවා මුටි කාලා දත් කැඩිලා කන පැලිලා ඇස්සන්ද වෙලා අපි ඒක වන්දිය කොහොමරි ගෙවා ගන්නවා හැබැයි මීට පස්සේම වෙන්න දෙන්නේ අපි අපි නිවැරදි වෙලා දැන්වත් තිසරණ සරණේ පිළිවෙලට යන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල අනිත් අය කියන කේලම් ආලා ඕපදෝ පාලා අනිත් අයගේ උපරවැටි වලට අවු වෙලා අනිත් අයගේ පෙළඹවීම් වලට ගොදුරු වෙලා අනන්ත අප්‍රමාණ අපි කෙලෙස සාගත චරිතයක් බවට පත් වුණා. අදත් මෙච්චර ගැටුම් ඇති වෙනවා නම් ලෝකේ ඒවා කේලම් ආලා නෙමෙයිද අනිත් අයගේ ඕපදෝ පාලා නෙමෙයිද එහෙනම් අපි කැමති වෙලා ඉන්නවා අනිත් අයගෙන් දේවල් දැනගන්න. ඒ හින්දා තමයි අද මෙච්චර අපි පත්‍ර බල බල හොයන්නේ. පත්‍රවල අපේ අම්මා තාත්තගේ විස්තරේ තියෙනවද? අපේ දරුවන්ගේ අනාගත විස්තරේ තියෙනවද? අපිට මේ ලෝකේ ලැබෙන්න තියෙන ඒ මාර්ගඵල ඥාන ගැන විස්තර තියෙනවද? තියෙන්නේ ඔක්කොම අනුන්ගේ ඕපදූප නේද? අනුන්ගේ දොරවල් කඩපු ක්‍රමවේදයයි, අනුන්ගේ දරුවෝ පෑරගෙන ගිහිල්ලා කසාද බඳපුවයි, අනුන්ගේ ඉඩම් වල ගස් කපපුවයි, අනුන්ගේ ලිඳෙන් වතුර හදපුවයි, අනුන්ගේ වෙලේ වී හොරකම් සඳහන් කරපු එකයි නේද තියෙන්නේ. එහෙනම් අපි ප්‍රවෘත්තිය බලන්න කියලා වරලා වාඩි වෙලා කට අරගෙන බලන්නේ අනුන්ගේ ඕපදෝප බලපු වෙලේ ඉඳලා කෑ ගන්නවා අරක එහෙම වෙන්න බෑ අර උද්ඝෝෂණය මෙහෙම වෙන්න බෑ අසෝලා කරපු දේ වංචාවක් ඒකට දඬුවම් ලැබෙන්න ඕනේ දැන් උදේ ඉඳලා රෑ වෙනකන් කෑ ගන්නවා බුරනවා අර සුනකෙක් වාගේ මේ ඔක්කොම අනිත් අයගෙන් ලැබිච්ච බලපෑම් නිසා ඇතිවෙච්ච පටිගය නෙමෙයිද එක එක්කෙනා එක එක්කෙනාගේ විස්තර කියලා අපට බලපෑම් ඇති කරනවා. අපි කැළඹිලා බලපෑම් ඇති වෙලා අනන්ත අප්‍රමාණ ගොදුරු වෙනවා. මේක තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් දැකලා 2600කට කලින් මා කරුණාවෙන් ධම්මපදයක් දේශනා කරනවා. ඒ ධම්මපදය තමයි නච්චගීත වාදිත විසූක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේක අපි හැමෝම අර සිතේ පච්ච කොටා ගන්නට ඕනේ. අපේ සිතවිලි වල නිදංගත කරගන්නට ඕන ධම්මපදයන් අපි මේ ශ්‍රවණය දෙන දේවල් තුලින් අපි ගොදුරු වෙනවා. අපි මේ කියන කතන්දර වලින් බලන කතන්දර වලින් අපි ගොදුරු වෙනවා. එහෙනම් අනිත් අයගේ දේවල් ඔයනවා කියලා කියන්නෙම අපි ඒගොල්ලන්ට ගොදුරු වෙනවා. අපි තුල තාම අසු වෙන ක්‍රමවේදයක් පවතිනවා. මේක නිවැරදි කරගන්නට ඕනේ. අපි සවන් දෙනවා මොනවද රටේ තොටේ විස්තර මොනවද කියලා. එතකොට ඒ හැම දෙයක් තුලින් අපිට ඇති වෙන්නේ පටිගයක් නෙමෙයිද? සමහර අවස්ථාවලදී සමහර කාන්තාවරුන්ට ස්වාමින් වහන්සේලා ගොදුරු කරගන්න ඕන නම් මොකවත් කරන්න ඉස්සෙල්ලාම ඉන්නේ යා මාර්ගයේ වඩන විදියට මාර්යා කවදාවත් විශාල සද්දන්ත කයක් එක්ක අර ගල්ලින්නක් වාගේ ලොකු දත් තියෙන මා කඹයක් වාගේ කෙස් ගස් තියෙන විශාල කයක් මවාගෙන මාරය එන්නේ මාරය එන්නේ බොහොම ලස්සනට කොණ්ඩේ ක්‍රේල් කරලා ලිප්ටික් ගාගෙන හොඳට නියපොත මේ ලස්සනට පාට කරගෙන මූණ පේසල් කරගෙන ලස්සනට ඇඳගෙන පැළඳගෙන තමයි මාරය එන්නේ අපි හිතාගෙන ඉන්නවා මාරය කියන්නේ බඹ විසක් විතර උස තියෙන සද්දන්ත කයක් තියෙන දත් ටික දැක්කාම අපට සම්පූර්ණම ඇඟ ඉරිවැටෙන වාගේ කයක් කියලා නෑ මාරයා එන්නේ බොහොම ලස්සනට ඒ වගේ ඇවිල්ලා අපට කියන අනේ ස්වාමිනී සසර දුකයි අපිට එතර වෙන්නට ඕනේ කිව්වම අපිට තාම නිවන් දැකලා නැහෙනි අපින් ඒ නිසා අපේ හිත උණු වෙලා අනේ මේ මෑණියෝ බොහොම ශ්‍රේෂ්ඨයි මේ තරුණ කාලේ තයාට නිවන් දකින්න අදාස පාළ වෙලා උදව් කරන්න ඕනේ කියලා එයාගේ විද්‍යුත් තැපෑලත් අරගෙන එයාගේ දුරකථන අංකයත් අරගෙන ලිපිනයත් අරගෙන දැන් කතාබහ කරන්න පටන් ගත්තාම දවස ගානේ නිවන කතා කරන ගමම්ම කියනවා මට ලෝභයක් තියෙනවා ස්වාමීනි ඒ ලෝභය නැති කරන්නේ කොහොමද කිව්වම අපි දන්න ශිල්ප ශාස්ත්‍ර දාලා 84000යිම සූත්‍ර වලින් දේශනා කරලා එයා තව තවත් පෑදෙනවා අපි තව තවත් එයාට ලෙන්ගතු වෙනවා එයාට බැඳෙනවා ඒ විදියට බැඳිලා බැඳිලා කාලයක් යනකොට නැවත කියනවා ස්වාමිනී දේශයක් තියෙනවා. අනේ මෛත්‍රිය පාන්න. මෛත්‍රියෙන් තමයි මේ හැම දෙයක්ම හරියන්නේ කියලා අන්න රටේ නැති සූත්‍ර ටික කියලා අපි දන්න සේරම ශිල්ප ශාස්ත්‍ර දැනුමෙන් එයාට අවවාද අනුශාසනා කළාම දැන් මෛත්‍රිය අපි තුලින් ඇති වෙන්නේ නැද්ද? අර නිදාගෙන හිටපෝ මෛත්‍රිය නිකන් වතුර ගාලා කීද්දුවා වගේ එකක් වෙන්නේ නැද්ද? දැන් මෛත්‍රිය උතුරාගෙන යන්නේ අර මෑණියෝ ඉන්න දිසාවට. උල්පත ගලන්නේ එයාගේ ඉඩම තියෙන දිශාවට කලින් ලෝභය තිබුණා ලෝභය තුලින් ලැංගතුකම ඇති කරා එයාට අපි කෙරෙහි ලෝභයක් වැපරුවා දැන් ද්වේෂය තුලින් අපි කෙරෙහි කරුණාව දයාව දැන් වැපරුවා දැන් අපි කෙරෙහි ලෝභයක් තියෙනවා අපි කෙරෙහි ලැංගතුකමක් තියෙනවා දැන් ඇති කරන්න ඕනේ රාගය තුන්වෙනියට කියනවා ස්වාමිනේ මේ රාගය කෙනෙක් හරි අමාරු දෙයක් නේ රාගය නැති කරන්න ක්‍රම ටික කියනකොට එයාගේ නැති රාගය ඇවිස්සලා සිවුර ගලවලා බෝධිය ළඟින් තියලා එයාගෙන් අර ඉඩ මේ පදිංචි වෙලා මෙන්න මේ වගේ තත්ත්වයන් අද අනන්ත ප්‍රමාණ වෙලා අද ලෝකයේ බිස්සු සංඛ්‍යාව අරන් බලනකොට මෙච්චර ප්‍රමාණයක් අද හිටියයි කියනකොට පැය 24න් බලනකොට සංඛ්‍යාව 10කින් 20කින් අඩු වෙලා නැද්ද? දවස ගන්න සිවුරු අරින්න සිවුරු ඇරවෙනවා ඒකට හේතුව මේ වගේ අනිත්‍යයේ පෙළඹවීම වලට ගොදුරු වෙන දුර්වලකම් අපි තුල තියෙනවා ඒ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ මිනිසුන්ගේ ආදර කතාවලට ඒ දුර්වලකම් වලට අහු වෙන්න එපා මිනිසුන්ගේ සෙනෙහසේ කතාවල් වලට අහුවෙන්න එපා. සාංකාවේ කතාවල් වලට අහුවෙන්න එපා. මිනිසුන්ගේ ඒ ප්‍රත්‍ය වලට අහුවෙන්න එපා. මේ සෑම පෙළඹවීම තුළින්ම අපි භවගාමි වෙනවා. අපේ අනාර්ය මාර්ගය තව තවත් ශක්තිමත් වෙනවා. ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස වලට අපි හුරුමකම් කියනවා එහෙනම් මේ විදියට අපි මිත්‍රයෝ වාගේ කතා කරනවා අපට ආරංචි උපාසක මාත්‍යේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනේ මාන වෙන අදහසක් තිබුණා. හැබැයි මාන වෙනකම් ටික දවසක් ධර්මය අවබෝධ කරගන්නට ඕනේ. ටික දවසක් මේක වඩලා ඉන්නට ඕනේ කියලා භාවනා කරන්න ගිහින් භාවනා වැඩසටහන් කීපයකට එයා සහභාගී වුණා. එයා සමහර ප්‍රශ්න අහනකොට ඒ භාවනා දෙන ගී උපාසක මාත්‍යට තේරුණා මේ තරුණ ළමයා බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් පෙර සංසාරේ මොනවර එකක් අරගෙන ආපු කෙනෙක් මේ මේ වගේ ගැඹුරු දේවල් තේරෙන්නේ නැහැ කියලා එයාට ප්‍රශංසා කළා ප්‍රසිද්ධියේ ගෞරව කළා ඒ නිසා හැමෝම එයාට ගරු කළා හිතවත් වුණා මෙයාත් හිතවත් වුණා මෙයා දන්නේ නැහැ මේ හිතවත්කම කවදාරි දවසක අර ඒනක් උඩ අර ගහක් උඩ තියෙන පැලක තමයි නවතින්නේ එහෙම නැත්නම් අක්කර තුනක් විතර කොටන්න උදැල්ලක් තමන්ගේ කරට හිමි වෙලායි නවතින්නේ මේ කතාව එයාට එදා තේරුන්නේ හිතවත් වුණා කතාබහ කළා එකට භාවනා කරන කට්ටිය එකට යන්න එන්න පටන් ගත්තා එකට තේම බොන්න පටන් ගත්තා. කෑම වෙලාවේ ව්‍යංජන බෙදාගෙන කන්න පටන් ගත්තා. ලස්සන හිතවත්කමක් මිතුරුකමක් ඇති වුණා. මේක මාසයක් දෙකක් මාස 6ක් අවුරුද්දක් යනකොට ඒක තුළ සම්පූර්ණ මිතුරුකම ක්‍රමානුකූල ලෙන්ගතුකම වුණා. ආදරය වුණා, කරුණා වුණා, ආලය වුණා, ප්‍රේමය වුණා. දැන් ප්‍රශ්නයක් තිනා මාන වෙන්න බෑ. හේතුව මෙයා සසරේ තන වෙනවා. මාන වෙන්න බෑ. මෙයා උදකලා වෙනවා. මෙයාගේ සිත රිදවලා බෑ. දැන් බැඳගත්තා. දැන් දරුවොත් ඉන්නවා. තේරෙනවා. දැන් අර ආදරෙත් ප්‍රේමයක් නැහැ. Tamanට වැරදුනා කියලා තේරෙනවා. හැබැයි ඒ දරුවන්ගේ යුතුයකම් වාක්‍යම් කරන්න අවුරුදු 25ක් මෙයාට කෑම වෙනුවෙන් දුක් විඳින්න, හැඳුම් වෙනුවෙන් දුක් විඳින්න, මෙයාගේ ආරසාව වෙනුවෙන් නිදි මරන්න සිද්ධ වෙලා මේ වගේ අපට අනන්ත අප්‍රමාණ සෙනෙහසේ ආදරේ මෛත්‍රියේ කියන අනිත්‍යයේ බලපෑම් නිසා අපි ගොදුරු වෙලා නැද්ද? අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල වැරදිලා නැද්ද? අනිත් අයගේ බලපෑම් නිසා අනන්ත අප්‍රමාණ වැරදිලා තියෙනවා. සමහර උපාසක මෑණිවරු ඉන්නවා පොළට යනවා ආල් කිලෝ එකක් පොල් ගෙඩියක් ගන්නට ඕනේ. අද සම්බෝලයකයි බතුයි හදලා මේ මිනිසුන්ගේ බඩගින්න නිවන්නට ඕනේ. හේතුව දවසේ ආදායම අපේ රුපියල් 500යි. ඒ 500ෙන් කෑම කාලා ඉස්කෝලේ යවලා හැම දෙයක්ම කරන්න එපාය. වතුර බිල්, කරන් බිල් ගෙවන්න එපාය. එහෙනම් මේ 500ට අපට පොඩි සම්බෝලයයි බතුයි කන්න පුළුවන් කියලා පොළට යනවා පොඩි පොල් ගෙඩියකයි ආල් කිලෝ එකකයි ගේන්න කියලා යනකොට මිනිස්සේ කෑ ගන්න යනවා පාපිසි ජෝඩුව 50යි පාපිසි ජෝඩුව 50යි එකක් 25යි හැමතැනම නෑ හැමදාම නෑ අත්හැරියෝ සංසාරේ කවදාවත් ලැබෙන්නේ මේ භද්‍ර කලාපේ කවදාවත් රුපියල් 50ට පාපිසි දෙකක් ලැබෙන්නේ කියලා මහා හයියෙන් කෑ ගන්නවා මේක ඇවිච්ච වෙලාවේදී මේ මෑණියන්ට පොල් ගෙඩියක් අමතක වෙලා ආල් කිලෝ එකක් අමතක වෙලා මේ භද්‍ර කලාපේ කවදාවත් රුපියල් 50ට හම්බෙන්නේ නැද්ද පාපිසි දෙකක් හැමතැනම නැද්ද හැමදාමත් නැද්ද එහෙනම් පාපිසි දෙකක් දෙන්නයි කියලා අර රුපියල් 50ක් දීලා පාපිසි දෙකක් ගත්තා දැන් කල්පනා වුණා මාර වැඩේ දැන් පාපිසි දෙකක් ගත්තා පොල් ගෙඩිය ගන්න බෑ ආල් කිලෝ එක විතරයි ගන්න පුළුවන් කමන්න අද ලුණු කැඳ හදනවා ආල් වලින් කැඳ හදලා අද කට්ටියට කැඳ දීලාද කුසගින්න නිවනවයි කියලා බැලුවාම ටිකක් දුර යනකොට ආල් කඩේ ළඟට යනකොට තවත් මිනිස්සෙක් කෑ ගන්නවා මේක විශේෂ නිර්මාණයකින් අදපු කොස්සම් මේ කොස්ස රුපියල් 50යි කිසිම දවසක ලැබෙන්නේ නැහැ මදාම කොස්ස රුපියල් 200යි අද විශේෂ තොග අවසන් කිරීමේ මහා සේල් එකක් මේ රුපියල් 50ට විතරයි දෙන්නේ මේක පැය 24යි මේ සේල් එක තියෙන්නේ මේ පැය 24ක් ඇතුළත ගත්තේ නැත්නම් නැවත කොස්ස ගන්න වෙන්නේ රුපියල් 200ට කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට අපි අත්විකාරකමක් දෙන්නේ නැහැ නැහැ. කිසිම මොහතක මිල අඩු කිරීමක් නැහැ. පැයකට පස්සේ අපි මේ මුදල රුපියල් 200ට වැඩි කරනවා. පැය ඉවර වෙන්න තව විනාඩි 5යි. පැය ඉවර වෙන්න තව විනාඩි 4යි. පැය ඉවර වෙන්න තව විනාඩි 3යි කියනකොට අර මිනිස්සු ගොඩේ පෙරලගෙන දුවගෙන ගිහලා රුපියල් 50 අධික කරලා කොස්සක් ගත්තා. දැම්බ කේරෙනවා කැඳලත් නැන් දෙන්න විදියක් නැහැ හේතුව කොස්සක් එක අතේ තියෙනවා අනිත් අතේ පාපිසි දෙකක් තියෙනවා දැන් මෑනියෝ බය වෙලා වෙවුල වෙවුල ගෙදර යනවා දන්නවා දැන් අද ගෙදර ලොකු ප්‍රශ්නයක් මාත්‍ය ආනවා බඩගිනේ ඉක්මනට ආල් ලිපේ තියන්න පාපිසි ලිපේ තියන්න පුළුවන් ආල් තියන්න විදියක් නැහැ හේතුව පාපිසි දෙකක් තමයි අරන් ආවේ මේ මොකද්ද කොස්ස බොහොම ශ්‍රේෂ්ඨයි පාපිසි ගත්ත ඔයාලට කොස්සක් ගේන්න හිතපේක ලොකු උදව්වක් හේතුව කොසු හොයන්න මට යන්න විදියක් නැහැ දෙන්න කොස්ස කියලා කොස්ස කැඩෙනකම් මෑණියන්ට තලලා එතකොට තමයි මෑණියන්ට තේරුනේ මම මේ ලෝභය නිසා පාපිස ගත්තේ. ඒක දඬුවම විඳින්න. එහෙම නැත්නම් ඒ දඬුවම ලබා ගන්න මගේ වියදමේ අතේ වියදමේ මං කොස්සකුත් අරගෙන ගින් තියෙනවා. එහෙනම් කොස්ස ගෙනියලා තින්නේ අතු ගන්න නෙමෙයි. මගේ අඩුපාඩු හදා ගන්න දඬුවම් ලබන්න. දඬුවම තමයි කොස්ස වශයෙන් අරගෙන තියෙන්නේ. අනන්ත අප්‍රමාණ මිනිස්සු කෑ ගන්නකොට ඒ කෑ ගන්න මිනිසුන්ගේ පෙළඹවීම් වලට අපි ගොදුරු වෙලා නැද්ද? අනන්ත අප්‍රමාණ ගෙවල් වලට බඩමුට්ටු අරගෙන ඇවිල්ලා මේක කවදාවත් දෙන්නේ නැහැ. මේක තොග අවසන් කරනවා. මේක අවසාන මිල මෙච්චරයි. අද වෙළඳ පොලේ මිල මේ ගාන. මේක හතරෙන් එකකට දෙන්නේ කිව්වම කන කර ගලවලා දීලා ඒවා ගන්නෙ නැද්ද? අනන්ත අප්‍රමාණ අපි ගොදුරු වෙන්නේ නැද්ද? එහෙනම් අපේ ජීවිතවල මේ වගේ මිනිසුන්ගේ පෙළඹවීම් ඇති වෙනකොට අපි අවු වෙනවා අපි දන්නේම නැහැ. සමහර වෙලාවට අපි ගමනක් යනකොට මිනිස්සු කෑ ගන්නවා මේක මෙච්චරයි මේක මෙච්චරයි කියලා කෑ ගන්නකොට දැන් අපි දන්නවා පඩි 7000 ගානක් නගින්න තියෙනවා සිරිපතුල වැඳ ගන්න දැන් තව පැය ගානක් අපිට නගින්න තියෙනවා එහෙනම් මෙච්චර දුර යන්න තියෙනවායි කියලා දැනගෙන අර ලාභෙට දෙනවායි කිව්වාම ඒ බඩමුට්ටු සේරම අරගෙන පිටේ බැඳගෙන සිරිපාදේ වඳින්න බැරුව බඩමුට්ටු තිසි කරගන්න බැරුව උස්සාගෙන යන්නත් බැරුව මග කලන්ති ඇදිලා වාඩි වෙලා අනන්ත අප්‍රමාණ බැරි ගැයි අවස්ථා අපේ ජීවිතවල නැද්ද? මේවා අනිත් අයගේ පෙළඹවීම් වලට ගොදුරු වෙන දුර්වලකම අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි මේ වගේ දුර්වලකම් එක තමයි ජීවත් වුනේ. මේ දුර්වලකම් තාම හදලා නැහැ. අපගෙන් කාටරි ලාභයක් ලබන්න ඕනේ නම් ණයක් ගන්න ඕනේ නම් ඇවිල්ලා කියනවා මේ උපාසක මාත්‍ය හරි ශ්‍රේෂ්ඨ කෙනෙක් මෙයා බොහොම ගුණයාපත් කෙනෙක් සිලුත් ගන්නවනේ නිකන් නෙමෙයි දසසිල් ගන්නෙ මේ වගේ ශ්‍රේෂ්ඨයි නිසා තමයි වැස්ස වයින්නේ කියලා අනන්ත ප්‍රමාණ එයා ಗುಣ කිව්වාම මෙයා ඒ ಗುಣ වලට මත් වෙනවා මෙයා නිසා වයින්නවා නම් අර වැයි වතුර වැඩි වෙලා ගම් වතුරට මිනිස්සු 850 ගාගෙන ගිහිල්ලා තින්නේ මෙයාගේ කර්මය නිසා නේද ඒක කියන්නේ ඒක කිව්ව තව පැයකින් ඉල්ලන්න තියෙන ණය හම්බෙන්නේ නැහනේ එහෙනම් අනන්ත අප්‍රමාණ මිනිසුන්ගේ කුසල් වලට වහිනවනම් මොකටද දන්නේ මේ ගෙවල් ඔක්කොම දිය වෙලා යන්නේ නාය ගිහිලා ගම්මාන යට වෙන්නේ. එතකොට ඒකත් කුසලයක්ද? එහෙනම් අපිට යමක් වෙන්න ඕනේ නම් අපි මිනිසුන්ගේ ඒ උප්පරවැටි වලින් අපි රවට්ට ගන්න නැද්ද? පොළඹවා ගන්න නැද්ද? අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එහෙනම් මේ විදිහට ಗುಣ කතනය කරලා කරලා එක පාර්ථ මූණ ඇඹුල් කරගන්නවා. ඒ ඇඹුල මුළු ලෝකෙටම පේනවා. මාළු ඇඹුල් තියන්න ඕනේ අපිට කෑම වලට ඇඹුල් ඕනේ මේ මිනිස්යාගේ මූණ මිරිකුවත් සෑහෙන ඇඹුල් ගන්න පුළුවන්. ඒ තරම් මූණ ඇඹුල් කරගෙන ඉන්නවා. මොකද්ද හේතුව කිව්වම දැන් මින්සරේ ප්‍රශ්නේ කියනවා. මේ වගේ ගැටලුවක් ඇති වෙලා අපිට රුපියල් 2000ක අවශ්‍යතාවය අනේ මේක පොඩි ප්‍රශ්නයක් නේ. මේකට මෙච්චර මූණ එල්ලානේ නේ. ආ 3000ක් තියෙනවා. ඇයි අර මිනිස්සයා පොළඹව ගත්තනේ අර කතන්දරේ කියලා. නැති ಗುಣ කියලා කෙලෙ මිනිස්සයා රවට්ට ගත්තනේ. එහෙනම් මේ විදිහට මිනිසුන්ගේ පෙළඹවීම් වලට තාම අපි ගොදුරු වෙනවා. අපි තාම දුර්වලයි. හොඳට ලස්සනට පිළිවෙලට ඉන්න උපාසක මෑණිවරුන්ගේ සිතට ඉමින් ඉමින් ඉමින් එක එක ඒවා කතා කරලා සාමාන්‍ය විදිහට මාස ගාණක් කතා කරලා හොඳට ිතවත්කම ශක්තිමත් කරලා ටික ටික ටික රාගික දේවල් කරලා රාගික දේවල් කියලා පස්සේ ආව අනියම් බින්ද කරගෙන තියෙන අවස්ථා අනන්ත අප්‍රමාණ අද ලෝකේ නැද්ද? එකපාරට කවුරුත් එහෙම කැමති වෙලා නැහැ. මේගොල්ලෝ ඉමින් හැඟීමෙන් කතාබහෙන් පටන් අරගෙන මාස ගාන කතා කතාබහ තුළින් එලෙංගතුකමක් ඇති කරලා සෙනෙහසක් ඇති කරලා මිතුරුකමක් ඇති කරලා ඒක රාගයකට ඉමින්සරේ පෙරලාගෙන වෙනස් කරගෙන ඒ රාගය තුළින් එයාව අනියම් බිරිඳ බවට පත් කරගෙන මෙන්න මේ විදියට අපි අනිත් අය ගොදුරු කරනවා මිනිසුත් අපිව ගොදුරු කරනවා අනිත් අයගේ පෙළඹවීම් වලට අපි හවු වෙන තරමට තාම දුර්වලයි අපි තාම අනාර්යයි පුදුජනයි සම්මාදිට්ඨිය අපි ළඟ නැහැ දැන්වත් මේ දුර්වලකම අඩුව අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. අපි සම්මා දිට්ඨියේ ඉන්නවනම් අපි නිවැරදි ආර්ය මාර්ගයේ යනවනම් අනිත් අයගේ මිල මුදල් වලට කොල කෑලි වලට අපි අවු වෙන්නේ ඇයි? අනිත් අයගේ ප්‍රශංසා වලට අවු වෙන්නේ ඇයි? අනිත් අයගේ නිලතල බලතල වලට අපි අවු වෙන්නේ ඇයි? දායකයන්ගේ ඒ වත්කම් වලට අපි තාම පෙළඹෙන්නේ ඇයි? එහෙනම් තාම අපි සම්මා දිට්ඨියට පැමිණිලා නැහැ. අපි හැම දෙයක්ම අත්හැරලා නැහැ. අත්හැරියයි කියලා එකක් කියනවා. හැබැයි මොකවත් අත්හැරලා නැහැ. තාම අවුවෙලා තමයි ඉන්නේ. අවුවෙන ක්‍රමවේදය Taman තුල පවතිනවා. මේ වගේ දුර්වලකම් තේරුම් අරගෙන නිවැරදි සම්මා දිට්ඨියට දැන්වත් අපි පැමිණිය යුතුයි අද ලෝකේ මිනිසුන්ගේ ප්‍රත්‍යවල පෙළඹවීම වලට අපි අවු වෙනවා නම් මිනිසුන්ගේ තාන්‍ය මාන්‍ය වල පෙළඹවීම වලට අවු වෙනවා නම් රාග කතා වලට අවු වෙනවා නම් ලෝභ කතා වලට අවු වෙනවා නම් අපි චෛත්‍යයක් අදන්න වේරවිහාරයක් අදන්න සේනාසනයක් අදන්න සතර දිබ්බාගේ සංඝයාට කුටි අදන්න ඒ සංඝයාට ජලපද්ධති හදන්න කියලා අනන්ත අප්‍රමාණ පෙළඹවීම වලට අවු වෙනවා නම් අපි තාම දුර්වලයි අපි සම්මාදිටියේ නැහැ වතුර ඒ අය වතුර දුන්නා නම් වතුර ලැබෙයි කුටි ඒ අය කුටි දුන්නා නම් කුටි ලැබෙයි. මහානකම ඒ අය අටපිරිකර දුන්නා නම් මහානකම ලැබෙයි. ඒවා අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අයට අවශ්‍ය දේ අය කරගෙන එන්න ඕනේ. ඒ අයට අවශ්‍ය දේ අය කලින් දීලා තියලා ඉන්න ඕනේ. එහෙමනම් ඒක පොලි වෙලා ලැබෙනවා, වැඩිපුර ලැබෙනවා. ඒ අය අටපිරිකර පූජා කරලා නැහැ. ඒ අයට අපි අටපිරිකර පූජා කරන්න හදනවා. පිපාසෙ ඉන්න කිසිම කෙනෙකුට ඇල් වතුර බින්දුවක් දීලා නැහැ. ඒ අයට ටැංකිය හදන්න අපි හදනවා. කිසිම කෙනෙකුට ඉන්න දීලා නැහැ. හැම මිනිස්සුක්ම පන්නලා තියෙනවා. ඒ අයට අපි කුටි හදනවා, ගෙවල් හදනවා. මොනතරම් දුර්වලද මායාගේ අතකොළුවක් වෙලා නේද අපි අනන්ත අප්‍රමාණ අපේ දුර්වලකම් තියෙනවා. මේ වෙනකොටත් අපි අපේ කෙලෙස් නඩත්තු කරගෙන ජීවත් වෙන්නේ. තාම ලෝභ දේශ මොහ සරණ යනවා. අපි තාම තිසරණේ සරණ යන්නේ. මේ දුර්වලකම් අඩුපාඩු දැන්වත් නිවැරදි කරගන්න ඕනේ. නැත්තම් අපේ මිනිසත් භවයේ සාපේටපත් වෙනවා. ඒ කාන්ත වශයෙන්ම පොළොව පලාගෙන ගිය දේවදත්ත තෙරුන් වහන්සේට වඩා අපි විශාල අකටයුත්තක් මේ සම්බුද්ධ ශාසනයට කරන්නේ. හේතුව අපිටත් පැවිදිකම ලැබිලා අපිටත් ඉස බා ගන්න අවස්ථාව ලැබිලා ලැබිලා අපිටත් උපසම්පදා සාමණේරකම් ලැබිලා අපට සද්ධර්මය ලැබිලා සාසනයේ පවතින කාලයේ අපිත් මනිසත් බවටපත් වෙලා හැම දෙයක්ම ලැබිලා අපි ලෝභයේ පස්සේ යනවනම් ප්‍රත්‍ය ප්‍රශ්නේ යනවනම් යානවාන පස්සේ යනවනම් වත්කම් පස්සේ යනවනම් ගෞරව ප්‍රශංසා කීර්ති නම්බු නාම පස්සේ යනවනම් මිනිසුත් එක්ක එකතු වෙලා ලෙන්ගතුකමේ සරණ යනවනම් සෙනෙහසේ සරණ යනවනම් දායකයන්ගේ නඩත්තුවේ සරණ යනවනම් මිනිසු පිළි ඉස්සර අපිට අපගේ ගෞරවය ස්වභාවයට සරණ යනවා මේ වගේ දුර්ලකම් යනවා දේවදත්ත අපට වඩා හොඳයි කියලා තේරෙන්නේ නැද්ද? දේවදත්ත බුද්ධත්වයේ විතරයි ඉල්ලුවේ මේ වගේ අනන්ත අප්‍රමාණ දේවල් ඉල්ලුවේ නැහැ. හැබැයි අපි 25ක් 30ක් විතර දේවල් ඉල්ලනවා. දේවදත්තට සාපේක්ෂව අපි ගොඩාක් දුර්වලයි. දේවදත්ත පොළොව පලාගෙන ගියේ එකපාරයි 25 වතාවක් පොළොව පලාගෙන යන්න තරම් අපි මේ වෙනකොටත් කෙලෙස් කන්දරාවක් නිර්මාණය කරගෙන එහෙනම් දේවදත්ත ආන්දරෝ ඉල්ලුවේ තථාගතයන් වහන්සේට අයිති වෙච්ච සම්මා සම්බුද්ධත්වයේ පමණයි ඉල්ලුවේ. අද අපි මොනවද ඉල්ලන්නේ? ශාසනයේ තියෙන සේරම දේපල අපට අයිති වෙන්න ඕනේ කියලා අපි අනන්ත අප්‍රමාණ ධර්මයේ මුලාවෙන් ලෝකෙම තියෙන වස්තු අපි ගොඩ නැද්ද? පළවෙනි තැන දේවදත්ත නොඉල්ලුවා සියලුම ප්‍රත්‍ය අපි සියලුම ප්‍රත්‍ය ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේගේ ඒ බුද්ධත්වයේ විතරයි ඉල්ලුවේ. අද මේ ලෝකෙම තියෙන ශාසනය සම්පූර්ණ ගෞරවය අපි ඉල්ලන්නේ නැද්ද? අපි විතරයි ප්‍රත්‍යක්ෂ කළේ. අපි විතරයි නිවැරදි දන්නේ. ලෝකෙම ගරු කරනවා නම් අපට ගරු කරන්න ලෝකෙම නිවන් දකිනවා නම් අපෙන් ආගෙන නිවන් දකින්න සම්පූර්ණ නිවැරදි ධර්මයේ තියෙන්නේ අපි ළඟ විතරයි කියලා සම්පූර්ණ තථාගත ධර්මයේ අයිති අපි ඉල්ලන්නේ නැද්ද උන්වහන්සේගේ ගෞරවයේ අයිති අපි ඉල්ලන්නේ නැද්ද ශාසනයේ මූලිකත්වය අපි ඉල්ලන්නේ නැද්ද මේ ලෝකයේ තියෙන සේරම ප්‍රත්‍යවල අයිතිකාරය අපි වෙන්න හදන්නේ නැද්ද එහෙනම් දේවදත්ත එකයි ඉල්ලුවේ අපි 10ක් විතර ඉල්ලනවා එහෙනම් දේවදත්තට වඩා අපි දරුණුයි මේ වෙනකොටත් අපි පොළොව පලාගෙන යන්නේ නැතුව මීමත සිව්පසෙන් පෝෂණය වෙනවා තියෙනවා ඒක තථාගතයන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසායි මේ සම්බුද්ධ ශාසනයෙන් අපිට යම්කිසි ආපතක් එන්න ඕනේ කියන ඒ මාබෝසතන් වහන්සේගේ පාර්මිතා ගුණය නිසායි එහෙනම් ඒකට පින් සිද්ධ වෙන්න අපි අපේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ අනන්ත අප්‍රමාණ අනිත්‍යයේ පෙළඹවීම නිසා කෙලෙස් හදාගත්තා අනන්ත අප්‍රමාණ අනිත්‍යයේ පෙළඹවීම නිසා අපි දුර්වල චරිත බවට පත් වුණා මේ හැම දෙයක්ම තේරුම් අරගෙන නිවැරදි කරගන්න අනිත්‍යයේ පෙළඹ කඩවීම වලට අවු වෙන්න එපා. අනිත් අයගේ උපරවැට්ටි, අනිත් අයගේ කපටිකම් වලට ගොදුරු වෙන්න එපා. ඒ වගේ දුර්වල චරිතයක් කළා තව තවත් පුතුජන වෙන්න එපා. එහෙනම් මේ දුර්වලකම් අඩුපාඩු තේරුම් අරගෙන නිවැරදි කරගන්න අද ඉඳලා නිවැරදිව තථාගතයන් වහන්සේ සරණ යන ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න අනිත් අය මොනම දේ කිව්වත් ඒ හැම මොහොතක් තුළම කල්පනාව සිහිය පවත්වන්න සතිය වඩන්න මේ ආකාරයට මේ අය කියනවා නෙමෙයි මේ අය කියන දේ තුලින් මාව කලඹනවා මේ අය මේ විදිහට ජීවත් වෙනවා ඇසිරෙනවා නෙමෙයි රෙදි කාලා භාගයක් විතර අඳගෙන එළුවෙන් යනවා නෙමෙයි මේ අය එළුවෙන් ගිහිල්ලා මාව කලඹවනවා මේ අය මේ විදිහට ජීවත් වෙලා මාව කලඹවනවා මේ අය මේ විදිහට ඇසිරිලා මාව කලඹවනවා අනිත් අයගේ පෙළඹවීම වලට මම කැළඹෙන්නේ නැහැ කියන චිත්තානුපස්සනාව සම්මා සතිය අපි වඩන්නට ඕනේ කෙනෙක් ਬਾගෙට ඇඳගෙන යන්න බෑ අපි කැළඹෙනවා කෙනෙක් රාගිකව ඇසිරෙන්න බෑ කැළඹෙනවා කෙනෙක් අසංවරව ඇසිරෙන්න බෑ කැළඹෙනවා නිසා කෙනෙක් අපිට අකමැති විදියට යම් යම් ක්‍රියා කරනවා නම් කැළඹෙනවා. එනම් පේන හැම දෙයක් තුලින්ම මට කැළඹිල්ලක් ඇති වෙන්නේ අනිත් අය අපිව පොළඹවනවා කියන සම්මා සතිය දැන් අපේ සම්මා දිට්ඨිය අපි රඳවන්නට ඕනේ. ස්ථිරවම ඒ මානසිකත්වය අපි පීටන්නට ඕනේ. එහෙනම් පේන සෑම දෙයක් තුළින්ම නොකැළඹෙන්නට වග බලා ගන්න. හැයෙන සෑම දෙයක් තුළින්ම නොකැළඹෙන්නට වග බලා ගන්න. දැනෙන සෑම දෙයක් තුළින්ම නොකැළඹෙන්නට වග බලා ගන්න. රස තියෙනකොට කැළඹෙනවා. ඇයි? රසවත් ආහාරයේ ලෝභයට මං අවුණයි කියලා කැළඹෙනවා. රස නැති වෙනකොට ඒ දීපු මිනිසයාට බයිනවා. පුන්නක්කුවක් වාගේ මැටි ගුලියක් වාගේ මේක කන්න පුළුවන්ද? මේක කනවට වඩා හොඳයි ගෙදර යන එක සිවුරු ඇරලා කියලා අර රස නැති වෙනකොටත් පෙළඹෙන්නේ නැද්ද? රස නැති වෙනකොට දැනගන්න රස නැති දේ තුලින් මිනිස්සු අපිය පොළඹවනවා. රස වැඩි වෙනකොට දැනගන්න රස තුලින් මිනිස්සු අපිය පොළඹවනවා. එහෙනම් අනිත් අයගේ පෙළඹවීම නිසා මම කෙලෙස් වලට ගොදුරු වෙන්නේ නැහැ කියන සම්මා සතිය වඩන්න. ලැබෙන දේ තුලින් මිනිස්සු අපිය පොළඹවනවා අපට නොදෙන දේ නොලැබෙන දේ තුලින් මිනිස්සු අපිය පොළඹවනවා හැම තැනම මිනිස්සු අපිය පොළඹවනවා අපි තාම පෙළඹෙන දුර්වල චරිතයක් මේ සම්මා සතිය වඩන්න සම්මා කම්මන්තය වඩන්න මේනම් අපේ සිතවිලි එනකොට අපි කැළඹෙන්නේ නැද්ද පෙළඹෙන්නේ නැද්ද රාගික සිතවිල්ල කාපු ගමන් ඒක සංසිඳවා ගන්න අපි පෙළඹෙන්නේ නැද්ද ඒකට අවශ්‍ය පරිසරය හදා ගන්න නැද්ද ලෝභ චරිතය කාපු ගමන් සිතවිල්ල කාපු ගමන් ඒක ඒ සිතවිල්ලට පෙළඹ එළඹිලා ඒ සිතින් අපේ සම්පූර්ණ පොළඹවපු தත්වයකට අපි ගොදුරු වෙලා ඒ ඒ හේතුව නිසා අපි ලෝභයේ සරණ යන්නේ නැද්ද ද්වේෂයේ සිටවිල්ලක් ආපු ගමන් ඒ සිටවිල්ලට අපි පෙළඹිලා ද්වේෂයේ සම්පූර්ණත්වයට සංසිඳව ගන්නට අපි ඒකට අනුව කටයුතු කරන්නේ නැද්ද? එහෙනම් ලෝභ සිතක් එන්න බෑ. ඒ සිතට අනුව පෙළඹෙනවා. රාග සිතක් එන්න බෑ. ඒකට අනුව පෙළඹෙනවා. ද්වේෂ සිතක් වෛර සිතක් එන්න බෑ. ඒකට අනුව පෙළඹෙනවා. එහෙනම් සිටවිලි වලින් මම පෙළඹෙනවා. ඒ පෙළඹීම නිසා අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට මං ගොදුරු වෙනවා. මේ දුර්වලකම් තේරුම් අරගෙන සම්මා සතිය වඩන්නට ඕනේ. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හයට ගෝචර වෙන සෑම සංඥා සංස්කාර ධර්මයක් තුළින්ම මාව පොළඹවීමක් පෙළඹවීමක් ඇති වෙනවා. ඒ හැම දෙයක් තුළින්ම මම ගොදුරු වෙනවා. මම පෙළඹීම් වලට ලක් වෙනවා. ඒ නිසා අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට ඉනි වෙලා ජාති ජරා භව ඇති වෙලා මම මේ සංසාරේ හැමදාම දුක් විඳිනවා. හැමදාම මම ඉපදිලා මොනවාරි නමක් අරගෙන කොතන හරි තැනක ඒනා කොටාගෙන රස්සාවක් කරගෙන ජීවත් වෙන්න දුක් වෙනවා. අනන්ත අනන්ත ප්‍රමාණ දුක මට උරුම වෙලා මේ දුර්වලකම් අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. ලබාපු මිනිසත් භවය අර්ථවත් කරන්නට ඕනේ. මේ භවය ඒකාන්ත වශයෙන්ම පිරිණිවන් පාන භවයක් බවට පත් කරගන්න අනිත් අයගේ පෙළඹවීම් වලට ගොදුරු වෙන්න එපා. සම්මා සතිය මේ පෙළඹවීම අඳුනගන්න සීයෙන් ඒක මර්ධනය කරන්න. ඇසෙන් පෙළඹෙන්න එපා, කනෙන් පෙළඹෙන්න එපා, දිවෙන් නාසයෙන් පෙළඹෙන්න එපා, ස්පර්ශයෙන් පෙළඹෙන්න එපා, සිතවිලෙන් පෙළඹෙන්න එපා. මේ ලෝකේ සෑම සත්වයක්ම සෑම භාණ්ඩයක්ම සෑම වර්ණයක් සන්දයක් ගන්ධයක් රසයක් ඕජාවක්ම අපි පොළඹවනු ලබනවා අපිත් ඒවට දන්නේ නැතුව පෙළඹිලා අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට හිමිකම් කියනවා මේ දුර්වලකම මේ දැන් හදා ගන්නට ඕනේ මේ තප්පරේ ඉඳලා මේක නිවැරදි කර ගන්නට ඕනේ හදේ ඉඳලා අපේ සම්මා දිට්ඨිය අපි අපි තුලින් නිර්මාණය කර ගන්නට ඕනේ අපේ විමුක්තිය කවුරුද දෙන්නේ නැහැ අපේ විමුක්තිය අපි හදා ගන්නට ඕනේ අපේ පිරිණිවීම අපි විසින්ම කෙලෙස් නිරෝධ කරලා අපි ඒ අයිතිය උරුමය ලබා ගන්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අන් අයගේ පෙළඹවීම් වලට ලක් වෙන ඒ දුර්වලකම නිවැරදි කරනවා කියන ඒ සිතිවිල අදිස්ථාන කරගන්න වීරිය වඩන්න කිසිම කෙනෙකුගේ පෙළඹවීම් වලට මම පෙළඹෙන්නේ අනිත් අයගේ පොළඹවීම් වලට පෙළඹෙන්න තරම් මම දුර්වල වෙන්නේ නැහැ. සම්මා සතිය සම්මා වාචාව කම්මන්තේ ආජීවය සම්මා වායාමයේ කියන මේ හැම දෙයක් තුළම මම අනිත් අයගේ පෙළඹවීම් වලින් මම නිදාස් වෙනවා ගොදුරු නොවි ඉනවා පෙළඹෙන්නේ නැතුව සම්මාවෙන් ජීවත් වෙනවා කියන මේ කමඨාන වඩන්න අදින් පස්සේ කිසිම මොහතක කිසිම කෙලෙමකට පෙළඹවන්න බැරි විදියට අපේ ආයතනවල නොපෙළඹෙන ඒ මානසිකත්වයේ සම්මාව ස්ථීර කමඨාණක් වෙන්නට ඕනේ සෑම මොහතක්ම වඩන්න අදින් පස්සේ මිනිස්සු ඇසිරෙන එකකින් කැළඹෙන්න එපා අද ඉඳලා කවුරු කතා කළත් මොනවා කතා කළත් ඒකට කැළඹෙන්න එපා කවුරු මොනවා දුන්නත් ඒ රසවලට කැළඹෙන්න එපා පෙළඹෙන්න එපා කවුරු මොන විදිහට ජීවත් වුණත් මොන වගේ ස්පර්ශයක් ඇති වුණත් පෙළඹෙන්න එපා මොන වගේ සිතවිල්ලක් ආවත් පෙළඹෙන්න එපා. හැමතැනම පෙළඹෙන දුර්වලකම නිවැරදි කරගන්න. ඒ තුලින් ඇතිවෙන පටිගේ द्वේෂය නිරෝධ කරන්න කිසිම කෙලෙසයක් ඇති නොවන විදියට සම්මා සතියෙන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව හොඳට සිතේ ධාරණය කරගන්න. පෙළඹෙන මානසිකත්වයෙන් නිදහස් වෙනවා. මේක ගුණයක් ලෙස වඩනවා. හදේ ඉඳලා කිසිම කෙනෙකුගේ පෙළඹවීම වලට මං ගොදුරු වෙන්නේ කවුරු මාදියා බලලා hina වුණත් මම පෙළඹෙන්නේ නැහැ. මිනිස්සු මට වීලු කෙරුවත් මං පෙළඹෙන්නේ නැහැ. නින්දා කෙරුවත් පෙළඹෙන්නේ නැහැ. තනතුරු නිලතල තාන්‍ය මාන්‍ය දුන්නත් මම පෙළඹෙන්නේ නැහැ. අගෞරව නින්දා අපකීර්ති දුන්නත් පෙළඹෙන්නේ නැහැ. ගෞරව උපාධි සම්මාන කීර්ති දුන්නත් පෙළඹෙන්නේ නැහැ. කිසිම තැනක කිසිම දෙයකින් පෙළඹෙන්නේ නැති මානසිකත්වයක් මට අවශ්‍යයි. මම ඒකේ සරණ යනවා. ඒ ගුණය මම තපස් ගුණයක් ලෙස වඩනවා. හැම මොහොතෙම මේ දුර්ලකම නිවැරදි කරනවායි කියලා ආයතන 6ම පැය 24 පුරාම 100න් ඉඳගෙන ඒ අඩුව නිවැරදි කරගන්න මේ කමඨාන ධර්ම දේ දේශනාව මේ තුලින් ලබාගත් අවබෝධය ප්‍රඥාව ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයේ පෙළඹවීම වලට මේ නාම රූප වල පෙළඹවීම වලට අසුන වී ඒකාන්ත වශයෙන්ම රාත්බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන දැනුම අවබෝධය අපි සියලු දෙනාගේම මේ භවයේ පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි